තෙරුවන් සරණයි ආර්ය ප්‍රතිපදාව ආර්ය භූමියට ප්‍රතිපදාව අපි මේ නිවන් මඟ නිවැරදිව ඔබට ඉදිරිපත් කරා ධර්ම දේශනා ඔබ අනන්ත අසනෝ ඇතේ. විවිධාකාර ධර්ම දේශන වලට ඔබ සවන් දෙනු ඇතේ. පළමුව ඔබට යමක් කියන්න ඕනි. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා මුලින්ම දේශනා කරන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒ තුළ තියෙන චතුරාර්ය සත්‍යය. දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය. දුක්ඛාර සත්‍ය සමුදය ආර්ය සත්‍ය නිරෝධාර සත්‍ය මාර්ගාර සත්‍ය දුක්ඛ වෙනයි දුක සත්‍ය වෙනයි. දුක ආර්ය සත්‍ය වෙනයි. බාහිර කෙනෙක් දරුවා ඉන්න එක බාහිර දරුවා මැරෙන එක දුකයි. අපි උදාහරණයක් ගමු. ඒ දරුවා හිතේ ඉන්නවනේ. බාහිර දරුවා මැරෙන එක දුකයි ඒක දුක. බාහිර කෙනා මැරෙන දුක. ඒතර දරුවා හිතේ ඉන්නව මැරෙනවා. එතකොට ඒක සෝමනස්ස දුක්ඛ. එතකොට ඒක දුක්ඛ සත්‍ය. හැබැයි ආර්යවරු දකින දුක තමයි බාහිර දරුවෙක් හම් වෙන්නේ නැති දුක. බාහිර දරුවෙක් හම් වෙන්නේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය තියෙන තැනයි. දුක්ඛ සත්‍ය දුක්ඛ දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. බාහිර දරුවා මැරෙන එක දුකයි. ඒ හිතේ ඒ දරුවා මැරලා මාස ගණන් ඔබ දුක් වෙන්නේ හිතේ දරුවා කියන සංඥාව තියෙනවා. මැරුණා කියන සංඥාව. ඒක නිසා එතන දුක සත්‍යයක් තියෙනවා. හැබැයි දුක ආර්ය සත්‍ය කියන්නේ ඒකටත් නෙමෙයි. දරුවා කියලා කෙනෙක් කෙලිය හම්බ වෙන්නේ ආර්යවරු දකින සත්‍යයයි. දුක්ඛ සත්‍යයයි. ද්වේදසාකාරාති පරිවට්ටම් මේ චතුරාර්ය සත්‍ය හතරයි. නමුත් ඒක දුක්ඛ දුක්ඛ සත්‍ය දුකාර්ය සත්‍ය තුන් ආකාරයි. තුන් ආකාරයව හතරක් ද්වේදසාකාරයි 12 ආකාරයි. මේක විවිධාකාර විදිහට විග්‍රහ කරනවා ධර්මයේ තුළ. විවිධාකාර විදිහට දේශනා කරන අය. භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරනවා. නමුත් අපි සත්‍ය දැනගත යුතුයි. නිවන් මගට බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා මුලින්ම දේශනා කරන ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ දේශනා කරන්නේ නිවන් මඟ පැහැදිලිව පස්වග තවසන්ට කොණ්ඩඤ්ඤ තාපසතුමා අවබෝධ කරගන්නවා අන්න කොණ්ඩඤ්ඤ කියලා අන්න කොණ්ඩඤ්ඤ අවබෝධ කරගත්තා ඒ නම පටබැඳෙනවා බුදුන් වහන්සේ දෙවනවර දේශනා කරන්නේ අනත්ත ලක්ෂණ සූත්‍රය. අනිත්‍ය දුක්ඛ අනාත්ම. පසක තවුසන් මේ දේශනා තුළින් ධර්මය අවබෝධ කරනවා නිවන් දකිනවා. ධර්මය අවබෝධ කරගන්න නිවන් දකින්න මේ සූත්‍ර දේශනා දෙකම ඇති බව ඒකෙන් සඳහන් වෙනවා ඔප්පු වෙනවා. ඔබටත් වැටහෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ අනත්ත ලක්කන සූත්‍රය තුල ඔබ අහලා තියෙනවද දිව්‍ය ලෝක යන කතාවක් තියෙනවා. භවයේ පතන එකක් ඔය හරි තියෙනවා. එහෙම දෙයක් නැහැ. බුදුන් වහන්සේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මුලින්ම ලෝකෙට එලි කරන ධර්මයේ තුල එවැනි දෙයක් නැහැ. ඒකයි ඇත්ත. අපි ඇයි මේ පණිවිඩය ඔබට කිව්වේ? එතන නිවන් මඟ තියෙන නිසා. බුදු කෙනෙක් ලෝකෙට හෙලි කරන්නේ නිවන් මඟ. අනිත් ආගම් වල තියෙන එකම කියන නම් බුදු කෙනෙක් ඕනේ නැහනේ. අනිත් සියලු ආගම් වල තියෙන කතාව අද බෞද්ධයෝ කියන්නේ ඇයි කියලා අපිටත් ගැටලුවක් තියෙනවා. ඒක කොහොමද මේ බෞද්ධ දර්ශනය තුළට රිංගුවේ කියන එක. කොහොම වුණත් ඒක මහා විශාල මුල් බැහැගත්ත මූලපර විශාල පැතිරීමක් තියෙනවා. ඒක නිසාම නිවන වැහිලා තියෙනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. සියවස් ගණනාවක් මේ රට යටත් විද්‍යාවක් විදිහට උපසම්පදාවත් නැතිව ඊටම අසරණ වුණු කාලයක් මේ භූමිය තුළ අපි දකිනවා මේ ධර්මය තුළ ධර්මයේ යට ගිය කාලයක් දැන් දැන් සත්‍ය ධර්මයේ ඉස්මතු වෙන කාලය ඇවිල්ලා දැන් පටිච්චසමුපාද විවරණ ඉස්මතු වෙනවා සත්‍ය ඉස්මතු වෙනවා ඇත්තටම අපිට වුණේ තවත් එක් දැනුමක් නෙමෙයි ඇත්තටම අපිට වුණේ නිවන් දකින්න. අපි මහා වීරයෙන් කටයුතු කරපාය මේ නිවන් මාර්ගට. මහා වීරයෙන් උත්සාහයෙන් කැපවීමෙන් වෙහෙස කටයුතු කරපාය. ඒ නිසාම අපිට මුලින් අපිත් හිතුවේ මේ ආනාපාන සතිය තුළ ප්‍රාණායාම තුළ සමාධිය තුළ අපිට හිතුවේ නිවන තියයි කියලා. නමුත් අපිට පසුව තමයි තේරුනේ මේ සේරම ධර්මයට අනුගත නොවන බව. කාලානුරූපීව සමාජය තුළ ඉස්මතු වුණු භාවනා පන්ති හැමතැනම තියෙනවාද? හැබැයි ඒ තුල දර්ශනය නෑ. බුද්ධ දර්ශනය නෑ. සත්‍ය ඥානෙ නෑ. සම්මා දිට්ඨියවත් නැතිවයි භාවනා කරන්නේ. ආර්ය මාර්ගයට ප්‍රවේශයක්වත් නැහැ. ඇත්තටම වේදයේ තුල තියෙන දේවල් ඔවුන් ප්‍රගුණ කරන්නේ. අපිත් මේ දේවල් තමයි කළේ සෑන කාලයක්. මොකද්ද හේතුවකට අපි ඒව දක්ෂයෝ බවට පත් වුණා. අපි හොඳින් ඒ දේවල් කරා. ඒ නිසාම ඒ සමාධිය තුළ නිවන නැති බව අපට අවබෝධ වුණා. ඒ සමාධිය තුළ ඔබටත් ඔබ භාවනා කරනවා නම් ඒ හුස්ම දිහා බලමින් උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත ඒ විදිහට ඔබ ওই නිමිත්තග්‍රාහීව යනවන සමාධිය සොයමි. බොහොම හොඳයි. ඔබට ඉක්මනටම සමාධිය ලැබෙන්න ඕනේ. එතකොට ඔබත් ඒ තුල නිවන නැති බව අවබෝධ කරගනී. ඔය සමාධියේ සිරවීම නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි නම් අත්හැරියා. බොහෝ අය තාමත් සිරවී සිටිනවා. සමහර අය අද විද්‍යුත් මාධ්‍යයේ භික්ෂුන් වහන්සේලම මේ සමාධිය තුළ නිවන් නැති බව ප්‍රකාශ කරනවා. ඔවුනුත් ඒ මඟ ගිය අය. තාමත් යමින් සිටින අය අපි මේ මෑතකදී දැක්කා. මේ මඟ නිවන නොවේ බව අපට වැටහුණා කියලා දාලා තියෙනවා විද්‍යුත් නාලිකාවේ. විශාල පිරිස සිටින භික්ෂුන් වහන්සේලා. නිර්හංකාරව සත්‍ය ප්‍රකාශ කළා තියෙනවා. ඒ ගැන අපිට ආඩම්බරයි. අපි ප්‍රතිපදාව ගැන කතා කරේ. මේ පුංචි පණවිඩයක් ඔබට මුලින් අපි දුන්නේ. මේ සමාජය තුළ ඔබ අද අපි බෞද්ධ සමාජයේ දකින්නේ වියවුල් ගොඩක පැටලිලා ඉන්නවා. සත්‍ය දර්ශනේ සත්‍ය ධර්මයේ නොදන්න කමට. විශාල නූල් බෝලක පැටලිලා. සමහර ඇත්තරම බෞද්ධ කමවත් නැහැ. ධර්මයේ මායිමකවත් නැහැ. අර Hindu, ක්‍රිස්තියානි, මුස්ලිම් ඒ ආගම්වල තවත් එකක් බෞද්ධ කියන නාමයකින් හදාගෙන ඒ දේවල්මයි කරන්නේ. බුදුන් වහන්සේ ගාශීර්ෂේ බෝධි මූලය තුළ සියලු කෙලෙස් අත්හැරියා. නමුත් අද බෞද්ධයෝ බෝධි මූලය තුළ යදිනවා. තව රැස් කරන්න හදනවා. රැස් කරපු දේවල් අත්හැරපු බෝධිමූලයේ බුදුන් වහන්සේ අත්හැරලා බුද්ධත්වයට පත් වුණ සිද්ධාර්ථ කුමාරයා. සියල්ල අත්හැරලා බුද්ධත්වයට ලැබුවා. සියලු කෙලෙස් නැසා. නමුත් මේ අපි බෞද්ධයෝ අද මොනවද මේ කරන්නේ බෝධිවුන්ට ගිහිල්ලා පහේ ශිෂ්‍යත්වයට බෝධි පූජා තියෙනවා. රස්සාවක් හොයන්නත් බෝධි පූජා තියෙනවා. ඕලෙවල් විභාගයටත් බෝධි පූජාවක් තියෙනවා. ඒ ලෙවල් කරනකොටත් බෝධි පූජාවක් තියෙනවා. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? බුදුන් වහන්සේ අත්හැරපු තැනට ගිහිල්ලා මේගොල්ලෝ තව එකතු කරන්න යන්නේ. ලොකු පටලැවිල්ලක් තියෙනව නේද? මේව නොකියත් බෑ. මේව කියනකොට හිතනවා අපි ගාව සීලයක් නැහැ කියලා. අපි දුසිල්වත් නෙමෙයි. ඇත්තටම මේ ආයතනවල සත්‍ය දකින්න එකයි සීලය කියන්නේ. ඔතනින් සීලය පනවන්න එපා. බොහොම නිහතමානීව ඔබට මේ වචන ටික කියන්නේ. මහා කරුණාවකින් මේ ටික කියන්නේ. ඔබ සැබෑ බෞද්ධයෙක් වෙන්න. සැබෑ තෙරුවන් සරණ ගිය ආර්යෙක් වෙන්න. කොහොමද ආර්යෙක් වෙන්නේ? ආර්ය කියන්නේ පුජ්‍යලයකට නෙමෙයි. පුජ්‍යර භාවයෙන් මිදුණු තැනයි ආර්ය කියන්නේ. ආර්ය කියන්නේ මේ කොහෙවත් මරුණු මරුණු අමුතුම කෙනෙක් නෙමෙයි. ඔබ අර සිද්ධාර්ථ කුමාරයා ගාශීර්ෂ බෝධි මූලයට ගියේ සිද්ධාර්ථ තාපසතුමා. කෙලස් තිබුණා. නමුත් සියලු කෙලස් නැසලා බුද්ධත්වයේ ලැබුවේ කොහෙවත් ගිහිලා යුද්ධ කළා නෙමෙයි. තමන්ගේ සිත දැකලා සිතෙන් මිදිලා. සිතෙන් මිදෙන මග, සිත දකින මග, නිවන් දකින මග ඔබ හඳුනා ගන්න. නිස්සරණ මග, සිත තියෙන කෙලෙස් අත්හරින මග. කෙලෙස් ෂේ වෙන ප්‍රතිපදාවක් අපිට ඕනේ. අපේ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්න ඕනි. අනේ අසරණ අපේ බෞද්ධ සමාජයේ පංචශීලයේ හිතන් ඉන්නවා ඒක කරේ තියාගෙන හිතන් ඉන්නවා මේ තමයි බුද්ධ ආගම කියලා. ඔවුන් දන්නේ නැහැ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නත් කලින් මේ පංචශීල රැකපු වානර යුගයේ ඉඳලා පරිණාමයේ දිහා බැලුවාම මේ සත්තු මරන්නේ නැති එක, හොරකම් කරන්නේ නැති එක, මේ කාමයේ වර්ධවා හැසිරෙන එක සමාජයේ සංස්කෘතිය, මේ සමාජයේ පසුබිම හැදුණු හැටි පරිණාමය පොඩ්ඩක් ඉගෙනගෙන බලන්න ඔය ඔය සමාජයේ පරිසර පාඩම් වල තියෙන කරුණුනේ ඔය ඉතියා ගණන ඉස්කෝලේ විෂයන් වල තියෙනවනේ ඔය ඒක බුද්ධාගම නෙමෙයිනේ. ඒකට අර නම් ටික ගැට ගහලා අපි අපි හිතන් ඉන්නවා මේක බුද්ධාගම කියලා. අද දහම් පාසල උගන්වන්නේ. ඇත්තටම මොකද්ද මොකද්ද සිලබස් එකක්. අද පිරිවෙන් වල සිලබස් එකක් උගන්වනවා. ඒකට ඩිග්‍රිත් දෙනවා. උපාධිත් දෙනවා. සම්මානත් දෙනවා. ඒකත් විභාගයක් කරගෙන. දැන් අර ලියන්නේ බොරු කියලා දන්නේත් නැහැ. අර පොතේ තියෙන බොරු කියලා දන්නේත් නැහැ. අවසානයේ දීපු සම්මානෙත් බොරුවක් වෙනවා. ඒතර මුළු සමාජෙම නොමග යනවා. දැන් මේ සත්‍ය කිවිම වරදක්ද? එහෙනම් සත්‍ය අවබෝධ වීමයි අපේ වර්ධ. ජේසුස් වහන්සේට ඇන ගහන්න මුළු සමාජෙම ගල් ගහලා මරන්න තරම් මොනවාද ජේසුස් වහන්සේ කරපු වරද? සත්‍ය කියපේක. නමුත් උන්වහන්සේ මරලා සත්‍ය මුළු සමාජයටම නොගැලපෙන දෙයක් තමයි ඉතින් අනිවාර්යයෙන්ම කියන්නේ නැත්තේ කියලා අපිට හිතෙනවා. සමාජයේ යන රැල්ලට යන්න ඕන නම් අතර බුදු කෙනෙකුත් අවශ්‍ය නැහැ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ පෙර නොඇසු විරු ධමයක් දේශනා කරන්නේ. එනෙක් සමාජයේ තිබුණු දෙයක් නෙමෙයි. ඇත්ත. ඒකයි ඇත්ත. මේ සත්‍ය ධර්මයේ ඔබ දැනගන්න ඕනි. කොහොමද බෞද්ධයෙක් වෙන්නේ කියලා අද බෞද්ධයෝ දන්නෙත් නැහැ. බෞද්ධයෙක් වෙන්න බෑ ඔය ඔය පොතක් කියවලා ඔය පාඩම් කරලා බෞද්ධයෙක් වෙන්න බෑ. හරි සරල තැනක් තියෙන්නේ. ඒ වුණාට ඒ සරල වැඩි නිසාම ඒක මගේ ඇරෙනවා. මුළු සමාජෙම දැනුවත් වෙන්න ඕනේ. ටිකෙන් ටික ටිකෙන් ටික ඒ කාර්යය සිද්ධ වීගෙන යනවා. අපිට අහන්න ලැබෙනවා සත්‍ය අද සමාජයේ තනින් තන ඉස්මතු වෙනවා. වාසනාවන්ත යුගයක පෙර නිමිති පේනවා. මෙකල උපදින අය මහා පිං ඇත්තෝම වේ. ඒ කියන්නේ ඔය පොත්වල තියෙන බොරු ටික කියන්න නෙමෙයි. ඔබ සිත දකිමින් සිතින් මිදලා ඔබ සත්‍ය අවබෝධ කරගන්න කාලය වෙලා තියෙනවා. ඒ සත්‍ය ඔබට අවබෝධ වෙනවා. අපි සත්‍ය කතා කරන්නේ නිර්භයව. ඇයි තව එක්කෙනෙක් හරි ඒ සත්‍ය සම්ප්‍රේෂණය වෙනවා. අපි දන්නවා එක්කෙනෙක් ධර්මයේ සත්‍ය දේශනා කළොත් මේ ලෝකයේ ඔබ නොදක්කින ඔබට නොදැනෙන දෙයක් තියෙනවා ඒක තව කෙනෙකුට සම්ප්‍රේෂණයක නවතින්නේ නැහැ. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක අපි දන්නවා. අපි මේ ධර්මය අවබෝධ කළේ නිකම්ම නෙමෙයි. මහා පරාසයක් ඇතුව. අපි දන්නවා මේ ස්වභාව විශාල ප්‍රමාණයක් අපි කතා නොකර ඉන්නේ. අපි දන්නවා අපි මේ මේ සත්‍ය එක වචනයක් කියනකොට 10 දෙනෙක් ඒක තව ග්‍රහණය වෙනවා. සම්ප්‍රේෂණය වෙනවා. අනිවාර්යයෙන්ම ඊටත් වැඩි. ඒ වචනේ තව තව විවර වෙනවා. සත්‍ය විවර වෙනවා. ඒකයි සත් මේකේ ස්වභාවය. ඔබේ සම්බ ඔබට දැනෙන ඔබට තේරෙන විදිහට අපි කතා කරන්නේ. නැත්නම් අපිට මේක මීටත් එළිය ගැඹුරින් කියන්න පුළුවන්. මේ ප්‍රතිපදාව ඊටාම වැදගත්. කෙනෙක්ට බෞද්ධයෙක් වෙන්න ඒ කෙනා මේ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කෙනා මේ සිත දකින්න ඕනේ නිවැරදිව. සිතෙන් මිදෙන මග නිවන් මග. සිත දකින්න, සිතට සත්‍ය දකින්න, ඒ සඳහා තමයි ওই ධර්මයේ තුල සූත්‍ර දේශනා ගොඩක් තියෙන්නේ. ඔබට ඒවා ඇසුරු කරන්න පුළුවන්. නමුත් ඒ තුලින් ඔබ ඒවයින් ගන්න ඕනි පණිවිඩේ ඔබේ සිත දකින්න ඕනි ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි ඔබට. මහණෙනි නුඹලා ධර්ම දේශනා කරන්නේ මා කිව්වා කියලාද? නැත ස්වාමීනි. එසේනම් නුඹලා ධර්ම දේශනා කරන්නේ අපට අවබෝධ වුණු ප්‍රත්‍යක්ෂ වුණු ධර්මයේ අපි දේශනා කරන්නේ ස්වාමීනි. සාදු සාදු මහණෙනි, එයමයි විය යුත්තේ. එයයි බුද්ධ වචනේ. කිසි කෙනෙකුට පොතක් බලලා මේක මේකේ තිබ්බා කියලා කියන එක බුද්ධ ඒක නෙමේ ධර්මයේ. ධර්මයේ තියෙන ඔබේ සිතේ. ඔබේ සිතෙන් මිදෙන මගයි ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ ඔබේ සිත තුළ තියෙන චිත්ත ඒ සිත හැදෙන හැටි ධර්මයේ කියන්නේ. ඒ සිතෙන් මිදෙන මගයි ධර්මය කියන්නේ. ඒක පොතක තියෙන දෙයක් නෙමෙයි පොතක තියෙන දෙයක් අනිවාර්යයෙන්ම ලෞකිකයි. ධර්මයේ ලෝකෝත්තර භූමිය. භූමි දෙකෙන් මිදෙන තැනයි ඔබට බුද්ධ ස්වභාවය හමු වෙන්නේ. බුද්ධ කියන්නේ මේ වචනේ තුල පවා තියෙනවා භවය පැතීමක් නැහැ බෞද්ධ කියන වචනේ. මේ භවය කියන්නේ මේ මොහොතේ මේ ෂනේ මේ දැන් දෙයක් නිමිත්තක් සිතක් හටගත්තොත් එය හටගත්ත දෙයටයි භවය කියන්නේ. භව උද්ද කරන බෞද්ධ කියන්නේ අන්නේ දෙයක් මේ මොහොතේ සිතක් හටගත්තොත් නිමිත්තක් අරමුණක් හටගත්තොත් ඒ සත්‍ය දැක්කොත් ඒක භවයේ මිදීමක් තියෙනවා බෞද්ධයාගේ. ඒ සත්‍ය දකින්න කෙනාට මේ සිතේ මායාව පේනවා ඇත්තක් නෙමෙයි කියන එක දකිනවා. අන්න සිතින් මිදෙන තැන බෞද්ධයා මේක වෙන කිසිම කතාවක් නැහැ. නිර්මලයි මේ ධර්මයේ. ඔබ මොකද්දෝ කතා ගොඩක් හදාගෙන අනිත් ආගම්වල තියෙන දේව ලෝක ඒවා මේවා කතා ගොඩාක් පටලවගෙන පිරිසිදු ධර්මය ඔබට පේන්නේ ඔබට ඔබ අපරාධයක් කරන්නේ ඔබටම සැබෑ බෞද්ධයෙක් වෙන්න. ওই විකාර සේරම අයින් කළා දාන හිතේ. තේරුමක් නැහැ. සැබෑ බෞද්ධයා මේ මොහොත දකින්න ඕනි. මේ සිත දකින්න ඕනි. ඒක නිසා අපි ඔබට ප්‍රතිපදාව මුල සිට පෙන්නවා. ප්‍රතිපදාව 1, ප්‍රතිපදාව 2, ප්‍රතිපදාව 3, ප්‍රතිපදාව කොටස් වලට බෙදලා අපි සරල කරලා පෙන්නවා. එනේන සිත දකින්න, සිතට සිහිය පිහිටන්න, සිත හටගෙන නැති වෙන ආකාරය බලා සිටින්න අන්න ප්‍රතිපදාව පළවෙනි අධීර. සිත දිහා බලා සිටිනවා. සිත ඇතුලේ දෙදෙනෙක් ඉන්නවා වගේ ඔබට දැනෙනවා. සිහියත් ඔබ සිහිය ඔබ වෙනයි. ඔබේ සිහිය වෙනයි. ඔබ සිතුවිලි හට ගන්නව නැති වෙනව දකින්න සිහියෙන් නුවණින්. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ යෝනිය. යෝනිසෝ මනසිකාරය. මනසිකාර කරනවා ඒ ආරම්භයටම. සිතේ ආරම්භයට ඒ සිතේ සත්‍ය දකින්න ඇත්තටම මේ යෝනිසෝමනසිකාරයේ නාම රූපත් එක්ක. අතන ටිකක් ගැඹුරු ඒ වචනේ. නමුත් අපි එච්චර යන්න ඕනේ අමාරු කරගෙන මේ ධර්මයේ. ඒ වගේ බෞස්ෘත කෙනෙක් ඇවිල්ලා අපි සමග සාකච්ඡා කරොත් අපි ඔහු සමග ඔහුගේ මට්ටමට ගැලපෙන්නේ එහෙම කතා කරන්න. නමුත් ඔබ සාමාන්‍ය කෙනෙක්. ඔබට තවත් නොතේරෙන විදිහට වචන ගොඩක් පටවන්න නෙමෙයි අපිට ඕනි. සූත්‍ර ගොඩක් පටවලා ඔබ තවත් අමාරුවේ දාන නෙමෙයි ඕනි. ඔබට සරල තැනින් ඔබේ නිවන් මඟ පෙන්වන්නයි ඕනි. සැබෑ බෞද්ධයෙක් වෙන හැටි ඔබට පෙන්වන්න ඕනි. එහෙනම් ඔබ සිත දකින්න. සිතුවිලි හට ගන්නවා, නිරුද්ධ වෙනවා දකින්න. හරිම සුන්දරයි මේ ගමන. හරිම සරලයි මේ ගමන. බුදු සමය තුළ බුදුන් වහන්සේ පෙන්වන අනිත්‍ය දුක්ඛානාත්ම කියන්නේ කඳුළු හලාගෙන අඬන එකක් නෙමෙයි. බොහොම සැනසුම් සොයේ තියෙන ලෝතර සොයේ තියෙන සාන්ත සොයක් තියෙන එකක්. ඇයි ඒ? ඇයි එහෙම කියන්නේ? ඔබ දුකෙන් මිදෙන තැන කොහෙන්ද දුකක් තියෙන්නේ? දුකෙන් මිදෙන තැන තියෙන්න ඕනි සොයක්. ඇත්තයි. එයයි ඇත්ත. අද පටලවගෙන ඉන්නව බොහෝ අය. ධර්මය අවබෝධ නොවුණු නිසා පැටලිලා. පොත්වල තියෙනවා කියව කියව ඉන්නවා. ඒ නිසාම උන්ට ධර්මය තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ සිතුවිලි තියෙන ඒ පු탁ජන භූමියේ ලෞකික සිතුවිලි වලට වැහිලා ධර්මයේ. ඔවුන් හිතන ඔවුන් හිතන දේ ධර්මයේ කියලා. ධර්මයේ හිතන දෙයක් නෙමෙයි. ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. ඔබ සිත දකින්න. සිතේ එනේන සිත ඇති වෙනව නැති වෙනව දකිනකොට ඔබ සිත තුළ සිහියයි නුවණයි තියෙනවා. ඔබේ සිත ගැන විතරක් ඔබ මුලින් හොඳින් නුවණින් දකින්න. ඔබේම සිත දකින්න. වෙලාවකට සතුටු වෙනවා, වෙලාවකට දුක් වෙනවා, වෙලාවකට වැළපෙනවා. ඒ සියල්ල දිහා බලාගෙන ඉන්න. හරි සුන්දර කතාවක්. ඔබ ටීවී එකේ නාට්‍ය බලනවා. ඔබ එතකොට ඒ කතාවස්තුවේ අඬනවා, වැළපෙනවා, hina වෙනවා දකිනවා. අන්න ඒ විදිහට ඔබ ඔබ දිහාම බලාගෙන ඉන්නවා. අර නාට්‍ය අධ්‍යා බලන් ඉන්නෝ වගේ ඔබේ සිත හඬනවා, වැළපෙනවා, ලත වෙනවා, පසුත වෙනවා, hina වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පස්ස මේ සිත අලුත් නැවත නැවත හටගෙන නිරුද්ධ වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. හැබැයි මේ හටගන්න සිත හොඳින් දකින්න. මේ සිත දිහා බලන් ඉන්න සිහිය පවත්වා ගන්න. සිහියයි නුවණයි හදා ගන්න. එතකොට ඔබේ සිත ඔබට පේන්න ගන්නවා. පියාඹන කුරුල්ලෙක් ඔබ කොහොමද ඔබ පියාඹන කුරුල්ලෙක් කොහොමද අල්ලගන්නේ? මේ සිත හරියට පියාඹන කුරුල්ලෙක් වගේ වේගෙන් පියාඹනවා. හැබැයි එහෙමනම් ඔබ ඉස්සෙල්ලා කුරුල්ලෙක් ඉන්න බව දකින්න ඕනි. යා පියාඹනවත් දකින්න ඕනි. ඔබ හොඳින් බලාගෙන ඉන්න ඕනි. එතකොට මේ කුරුල්ලා වහන තැන් ඔබට පේනවා. ඔබට මේ කුරුල්ලාට ලං වෙන්න පුළුවන් අවස්ථා ඔබට හමු වෙනවා. ඔබ ඔබගේ වසඟයට මේ කුරුල්ලව ගන්න ඕනේ. අන්න සිත දකිනවා කුරුල්ලෙක් දිහා බලන් ඉන්නවා වගේ. පියාඹනකොට මේ කුරුල්ලව අල්ලගන්න බෑ. නමුත් ඔබ ඒ කුරුල්ලගේ හොඳට ඒ කුරුල්ලා දිහා බලා සිටියොත් ඒ කුරුල්ලගේ ඒ පියාඹන වාහන තැන් දැකලා ඒ කුරුල්ලාට ඒ ලඟ වෙන්න පුළුවන් තැන් ඔබ හොඳින් නිරීක්ෂණය කළා. ඔබේ සිත ඔබේ මුදවන ක්‍රමය ඔබට හම්බ අපි ඊට මග කියනවා. සිත මුලින් දකින්න ඕනි. මුලින් ඔබට හිත ඇති වෙනව නැති වෙනව පේන්නේ සිතට දැන් මේ සද්දයක් එනකොට මේ මගේ හිත කියලා පේන්න ඕනි. දැන් සිතට වර්ණයක් පේනකොට මේ මගේ සිත කියලා පේන්න ඕනි. සිතට දුකක් එනකොට මේ මගේ හිත කියලා පේන්න ඕනි. තද ගතියක් දැනනකොට මේ මගේ හිත කියලා පේන්න ඕනි. සද්දයක් ඇහෙනකොට මේ මගේ හිත කියලා පේන්න ඕනි. මේ ආයතන හය අසකන දිවනාසේ සබ් වර්ණ ගන්ධ රසෝච වර්ණ ගන්ධ රස තේනවා. වර්ණ ශබ්ද ගන්ධ රස පහස. ඇස කන නාසය දිව ශරීරය වර්ණ ශබ්ද ගන්ධ රස පහස. ඒතර මේ ආයතන හරහා තමයි ඒ වයින් එන අරමුණු තමයි මනසත් එන්නේ. සිතවිලිනුත් අරමුණු වෙනවා ඊට පස්සේ සිතෙනවා. ඉතින් මේ ආයතන හය දකින්න ద్వාර හයක් විදිහට බුදුන් වහන්සේ පෙන්නනවා. ගොඩක් ගැඹුරු කරන්න ඕනේ සිතට එන මේ හැම දෙයක්ම දකින්න සිතමයි කියන එක. මේ සිතට එන අරමුණුම දකින්න සිතට සිය පිට මේ මගේ හිත කියලා දකින්න හැම එකක්ම. ඒක එක අවස්ථාවක්. සිහිය පිහිටන තැන. හැබැයි ඊගාව අධීරයේදී අපි ප්‍රතිපදාව දෙවෙනි අධීර. අර හැබැයි මේක මනාකොට ඔබ මේ කාලේ වැඩියෙන් මේ ප්‍රතිපදාව පුහුණු වෙන තරමට තමයි ඔබට මේ ප්‍රත්‍යක්ෂතාවයපත් වෙන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම මේ මාර්ගයේ ඉන්න කෙනාට සෝවන් මාර්ගඥානයේ ඉන්න කෙනාට සෝවන් ඵලලා ඵලය හම්බ වෙනවමයි. ඵල ඥානේ සකස් වෙනවමයි. අපේ ඒකට ඇප වෙනවා. ඔබ මේ සිත දකිනවා නම් සිතට සිහිය පවත්වනවා ඒ එක සිතක් අල්ලලා සත්‍ය දකින්න. අන්න අර පියාඹන කුරුල පියාඹන කොට අල්ලන්න බැරි වුණාට කුරුල වහන තැන් දිහා බලලා අර ඒ කුරුලට ලං වෙන්න පුළුවන් තැනට කැම ටිකක් දාලා අල්ල ගන්නවා වගේ වැඩක් තමයි. එක සිතක් සත්‍ය දකින්න. ඒ සිත දැක්කා. අන්න අර කුරුල්ලගේ උපමාව වගේ ඒ කුරුල්ල ගාවට ලං වෙන්න පුළුවන් තැන දැක්කා. එහෙනම් එතනින් ඒ සිත දැකලා ඒ සිතේ සත්‍ය දකින්න. සිතේ සත්‍ය දැක්කොත් මොකද වෙන්නේ? සිත මායාවක් බව ඔබට තේරෙනවා. සිත සත්‍යයක් නොවන බව ඔබට තේරෙනවා. සිතේ සත්‍ය දකිනකොට අපි දෙවනි අධීරයේදී ඔබට පෙන්වන්නේ එක පාටම මේ මායාව නැති කරන්න බෑනේ. ඒක නිසා අපි මුලින් ඔබට පේන්නේ තව ටිකක් ගැඹුරට යන දැන් සිත දකින්නවනේ එනවා යනවා ඊට පස්සේ තව පොඩ්ඩක් ගැඹුරට යනවා ඒ සිත සත්‍ය දකින්න එක ඒ කියන්නේ බාහිර නෙමෙයි මගේ හිත කියලා දකිනවා එක තැනකට ගලවනවා ඇයි නාම රූප අන්ත දෙකක් ගැට ගැහිලායි සිතක් හැදෙන්නේ ඒ කියන්නේ බාහිරයි අධ්‍යත්ත බයිද්දා කියන අන්ත දෙකක් තියෙනවා බාහිර දෙයක් තියෙනවා පොතක් තියෙනවා කියලා අපි හැමතිස්සෙම පොතේ උපමාව ගත්තා පොතක් දකින කෙනෙක් එතකොට මේ පැත්තේ ඉන්නවා. අයි පොතක් තියෙනවා නම් පොත දකින කෙනෙක් ඉන්නවා මේ පැත්තේ. හැමතිස්සෙම මේ පැත්තක් හැදෙනවා. දර පොත කියලා දෙයක් බාහිර නැහැ. ඒක මගේ හිතේ තියෙන පෙර මතකයේ සම්මුති වල. අන බාහිර නෙමෙයි මගේ හිතයි කියලා ඔබ නාමයන්තයට එනවා. රූපයන්තයෙන් මිදෙනවා. එතකොට මේ රූපයන්තය කියලා කිව්වට ඒකත් හිතේ අදා ගන්න සම්මුති ප්‍රඥප්ති නාම රූපයක්. ඒකයි උපාදාය රූපයක් කියන්නේ. ඒ උපාදාය රූපේ බාහිර නෙමෙයි. ඔබේ සිතේ අදාගෙන නමුත් ඔබ බාහිර තියනවා කියලා ගන්නවා. ඒ හැඩතලයට ඔබේ සිතේ හැදුණු පොත කියන නාමේ ගැට ගැහෙනවා. අන්න එතනින් ගලවනවා. අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතා පජ තන්තං කුච්චම ගෝතෝමි කෝයිමං විදතේ ජටා ස්වාමීනී ඇතුළතත් ගැටයක් පිටතටත් ගැට. කවුද ස්වාමීනී මේ ගැටය ලියන්නේ? මේ ප්‍රජාව ගැටෙන් ගැටේට ගැට කියලා. අන්තෝ ජටා බහි ජටා ජටාහි ජරිතා ප්‍රජා. මුළු ප්‍රජාවම මේ ගැට ගැහිලා. සීලේ පටිච්චාය නරෝ සපන්නෝ චිත්තං පඤ්ඤාන්ත භාවය. ආතාපි නිපකෝ බික්කු කෝයිමං විදතේ ජටා මෙතන මේ ධර්මයේ සර්පයාගේ වලිගෙන් අල්ලාගත්තා වගේ තමයි මේවා හරියට තේරුම් නොගෙන මේව විග්‍රහ කරන්න යන්නේක. මේ සූත්‍ර. හැබැයි ධර්මය අවබෝධ වුණු කෙනෙකුට මේක හොඳට ධර්මයේ තුලින් හරියට පෙන්වන්න පුළුවන්. මේ සීලේ පටිච්චය නරසපන්නෝ කියන්නේ මේ සීලය කියන්නේ ආර්යකාන්ත සීලය. ආර්යවරු රකින්න සීලය. ඇයි අපි එහෙම කියන්නේ? සීලේ පටිච්චය නරෝ නරෝ කියන්නේ භික්ෂුවක්. භික්ෂුව රකින්නේ නැහෙනි පෘ탁ජන සීලයක්. පංච සීලයක් වෙන්න බෑ. එතකොට ආර්යවරු රකින්නේ ආර්ය කියන්නේ පුජ්‍යලභාවයෙන් මිදෙන කෙනෙක්. එක එකනා රකින්නේ මොනවද? ඒ කෙනෙක් නෑ ආර්ය කියලා. එතකොට ඒ පුජ්‍යලභාවයෙන් මිදෙන සීලය තමයි උපාදානයෙන් මිදෙන සීලය. ඒ උපාදානයෙන් මිදෙන සීලය කියන්නේ මොකක්ද? මේවා ගැඹුරු වචන. මොකද්ද මේ කියන සීලය? හිත දකින එක. හිත දකින එක මේ කියන්නේ. අයි ආර්යව රකින්න සීලේ භික්ෂුන් වහන්සේ රකින්න සීලේ පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාම් පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාම් පටිසංකා යෝනිසෝ ගිලාන ප්‍රච්ච පටිසේවාම් පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවාම් දැන් මොනවද මේ පටිසංකා යෝනිසෝ කියන්නේ? නුවණින් යෝනිසෝ මනසිකාරේ. අන්න සිහිය නුවණ ඕනේ. තමන්ගේ හිත දකින්න ඕනේ, සත්‍ය දකින්න ඕනේ. මේ තැනට යථාභූත ඥානය ඕනේ. ඒ කියන්නේ ගැඹුරු වචන. නමුත් මේ කරලේසි ඔබේ හිත දකින්න. ආර්යවරු රකින්න සීලේ, උපාදාන ස්කන්ධයෙන් මිදෙන සීලේ, වේදනා සංඥා සංකාර වලින් තමයි මේ බාහිර නෙමේ සම්මුති ප්‍රඥාප්ති පෙරමතකෙන් හටගත්ත පොත කියන්නේ මගේ හිතේ හැදෙන කලින් දැනගත්ත නාමය. ඕකට තමයි කියන්නේ උපාදානය කියලා. ස්කන්ධය කියලා. ස්කන්ධයෙන් අල්ලගත්ත නිසා උපාදාන කියන්නේ. හැබැයි ආරෝහ රකින්න සීලය කියන්නේ මේ හිතේ හැදෙන දේ බාහිර නෙමෙයි කියලා දකින්න එක. ඒක හිතරත් අයිති නෑ. ඒකයි ආරෝහ රකින්න සීලය. බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ ආර්ය සීලය තුල. බාහිර විඳවන්න පිනවන්න දේවල් හම්බ වෙන්නේ අන්න රූපයෙන් මිදෙනවා. ඒකේනා නාමිනුත් මිදෙනවා. දැන් අපි ප්‍රතිපදාව දෙවෙනි අධීර පෙන්වුවේ අර අන්තෝ ජට බහි ජට ගැටලියෙන්නේ. අජ්‍යත බහිද්දා බාහිරත් නෙමෙයි දැන් බාහිර ගැටේ ලිහිලා. බාහිර නෙමෙයි පොත් තියෙන මගේ හිතේ. දැන් බාහිර ගැටේ ලිහිලා දැන් තියෙන්නේ අභ්‍යන්තර ගැටයක් විතරයි. අපි ඒක ප්‍රතිපදා තුන්වෙනි අධීරයට දැම්මා. දැන් ප්‍රතිපදාවේ දෙවෙනි අධීර ඔබ ඉන්නා නම් ඔබ හැම දෙයක්ම දකින්න බාහිර නෙමෙයි මගේ හිතමයි කියලා හරිම සුන්දරයි. ඔබේ සිත තමයි දුක තියෙන්නේ සැපතේ. බාහිර දෙයක් තිබ්බොත් ඒක අල්ලගෙන ඔබ දුක් වෙනවා. බාහිර දෙයක් තිබ්බොත් ඒක අල්ලගෙන සැපක් ඇති වෙනවා. මේ බාහිර දෙයක් හටගත්ත නිසා. බාහිර දෙයක් තිබුණ නැත්නම් මෙතන ඔබත් නැති වෙනවා. ඒක තව ටිකක් ගැඹුරු තුන්වෙනි අධීරයට එමු. එතකොට දෙවෙනි අධීර විදිහට දැක්කේ රූපේ අන්තයෙන් මෙදෙන එක, බාහිරින් මෙදෙන සිත. මගේ හිතමයි මම දකින්නේ කියන එක. පැහැදිලි කරනකොට නම් හරි සරලයි. හැබැයි හිත බලන්න ඕනි. එනේන අරමුණ දකින්න ඕනි. අපි ගිය පාර දේශනා දෙක තුනක් මේ වෙනුවෙන් ඉදිරිපත් කරා. උදාහරණ සහිතව හිතට එනේන විදිය පෙන්වමින් අපි ඔබට පෙන්නුවා. අපි උඩ පෙන්වන්න උත්සාහ කරා. මෙන්න මේ විදිහට උදේ ඉඳන් හවස වෙනකම් පුළුවන් නම් බාහිරින් මිදිලා ඉන්න. තමන්ගේ හිත පැත්තටම හැරෙන්න. එතකොට ඔබ ධර්ම මාර්ගය තුළ ලොකු දියුණුවක් ලබනවා. ඔබ සූත්‍ර ගොඩාක් කටපාඩම් කරන්න ඕනේ නිවන් දකින්න. ඔය 84000 කටපාඩම් කළා නෙමෙයි නිවන් දැක්කේ. ඔය එක සූත්‍රයකින් තමයි හැමෝම නිවන් දැකලා තියෙන්නේ. ඒකයි ඇත්ත. ඇත්තටම මේකේ තියෙන ධර්මයේ තුල බුදුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරන්නේ. නාමයේ රූපයේ අන්ත දෙකෙන් මිදුණු ධර්මයක් තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒ කියන්නේ බාහිරත් නෙමේ මේ සිතත් මායාවක් කියන එකයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. අද සමාජය තුළ තියෙන ව්‍යවුල ගැන අපි කතා නොකරමු. ඒක කතා කරන එකෙන් අපේ කාලේ නස්ත වෙනවා. පටලැවිලා ඉන්න අය ඔහේ පටලීලා ටිකක් එහෙම හිටියට ඒ අයටත් අවස්ථාවක් ලැබෙවි. ටිකෙන් ටික සත්‍ය ඉවැල්ලුවොත් ඒ අයටත් සත්‍ය වැටෙන්න පුළුවන්. මේ ධර්මය හැමෝටම අවබෝධ වෙනවා. හරියට නුවණ පිහිටව ගත්තොත් ඉක්පමණයි ඕනෙ වෙන්නේ. ෂණ සම්පත්තිය කියන්නේ මේ මොහොතේ මේ ෂණය දකින්න එක. මේ සිත මේ මේ ක්ෂණික සිත දකින්න ඕනි. එයාටයි ෂණ සම්පත්තිය තියෙන්නේ. වෙන 아무තු කතාවක් නෑ මේකේ. තමන්ගේ හිත දකිනවා නම් මේ මොහොතේ හිතේ තියෙන දේ දකිනවනම් එතන මහා වාග්යක් තියෙනවා. මහා වාසනාවන්තයක්. ඒ කෙනා ඇත්තටම සම්පත්තියක්. මේෂනේ දකින කෙනාට මේ ෂණ සම්පත්තිය තියෙනවා. මේ ෂණේ ඒ කෙනා දකිනවා. වෙන 아무තු කතාවක් මේ තුල නැහැ. මෙතන හරිම සරලයි. ඇත්තටම මේ මේ ධර්මයේ කෙනෙක් දකිනකොට ඒ කෙනාට මේ මොහොතෙන් පිට දෙයක් හම්බ වෙන්නේ සියල්ලම මේ මොහොත පමණයි. අනාගතය ගැන හිතුවත් මේ මොහොතෙමයි. අතීතය ගැන හිතුවත් මේ මොහොතමයි. දැන් මේ මොහොතත් මේ මොහොතමයි. මේ මොහොතෙන් පිට කිසිම දෙයක් යට හම්බ වෙන්නේ හරි භාග්‍යවන්තයෙක් වෙනවා. හරි සරල තැනකට මුළු හිතම ලිහෙනවා. හිතේ තිබුණු අර පටලැවිලි සේරම ලිහිලා යනවා. හිත හරි සරල සුන්දර තැනකට ලිහිලා එනවා. හරි ප්‍රභාස්වර තැනකට එනවා. යට ගියාව අපේ සිතේ තිබුණ සුදු රෙදි කඩක්. ඇයි අපි එහෙම කිව්වේ? ඔබ පුංචි කාලේ ඉපදෙනකොට හරි සරලයි. ඔබේ සිතේ මුකුත් නැහැ ප්‍රඥාප්ති සම්මුති මුකුත් නැහැ. ඔබ සමනල්ලු අල්ලන තරම් සරල සුන්දර උපත්යක් ලැබු කෙනෙක්. ඔබේ සිත උපත්ය ප්‍රභාස්වරයි. අන්න අපි කියනවා යට ගියාව අපේ සිතේ තිබුණ සුදු රෙදි කඩක්. මේ ධර්මයේ අවබෝධ වුණාම කියන හැම වචනයක්ම හරිම මිහිරි. හරිම සුන්දරයි. ඒ ප්‍රභාසර සිතට දැනෙන දේ. එය. දැන් ඔබ සිත දකින්නකොටත් එන්න එතනටයි එන්නේ. බාහිර දෙයක් හම්බුන වෙනකොට බාහිර දෙයක් හම්බුන වෙනවා කියන්නේ මේ හැම දෙයක්ම නැති වෙනව නෙමෙයි. සියල්ලම හිමමයි. නමුත් හිතින් මිදෙනවා. සංකිතේ නිබ්බිදායි. සිතෙන් මිදෙන මගක් නිවන් මග කියන්නේ. බාහිරේ තියෙන ওই මොනවත් එහෙම මේ ගෙවල් දොරවල් බඩු මුට්ටු ගස් කොළන් එහෙම මොනවත් නැති වෙලා නෙමෙයි ඒවා එහෙමම තියෙනවා. නමුත් ඔබේ සිතේ තියෙනවානේ මේක අඹ ගහක් නා ගහක් නුග ගහක් අන්නේ ප්‍රඥප්ති සම්මුති නිසා අපට වටිනාකමක් ඇති වෙනවනේ. එතන ඔබ විඳිනවනේ අගයක් එනවනේ. අන්නේ ටික නැති වෙනවා. එසා ඔබ ඔබ දුක් වෙන්නේ, වැළපෙන්නේ, හඬන්නේ, විඳවන්නේ, තණ්හා කරන්නේ, ඉරිසියා කරන්නේ, වෛර කරන්නේ, දේශ කරන්නේ ඔන්නේ වටිනාකම නිසායි. මේක මෙච්චර වටිනා කළා හිතුවා ඔබ මල පෙරේතෙක් වගේ ඒකට ලොල් වෙලා ඉන්නේ. හැබැයි එහෙම කිසිම වටන දෙයක් බාහිර නැහැ. ඔබ මරණ දවසට රුපියලක්වත් ඔබට ගෙනියන්න බෑ. ඉතින් කොහෙද වටන දේවා? ඔබට ගෙනියන්න වෙන්නේ එකම එක දෙයයි. ඒ මෙන්න මේ කියන ප්‍රභාස්වරය. එහෙම නැත්නම් ඔබ රැස් කරපු කෙලෙස්. ඔබ තෝරන්න රැස් කරපු දෙයක් තිබ්බොත් ඔබට ගෙනියන්න වෙන්නේ. රැස් කරන්න පුළුවන් කෙලෙස් විතරයි. ඔබට ගෙනියන්න පුළුවන් වෙන්නේ කෙලෙස් විතරයි. ඉතින් ඔබ කැමති වෙනවද කෙලෙස් රැස් කරලා කෙලෙස් ගෝණියක් අරගෙන යන්න? කවුද ඒකට කැමති වෙන්නේ? ඇත්තට මේ මොහොත දකිනවා නම් මේ ෂණය දකිනවා නම් මේ සිත විතරක් දකින්න. ඇතර මේ සිත දකින එක හරි හරිම සුන්දර කතාවක් වෙනවා. එතකොට මේ සිත දකිනවා කියන්නේ මේ මේ මොහොතේ එන ෂනේ දකින්න එක. මේ මොහොත දකිනවා. ඔබ මුලින්ම ඔබගේ සිතේ මේ ධර්මයේ කාරණා පටලැවිලා ලියා ගන්න. හරි සරලයි මේක. අතරම ওই පොත්තේම සේරම පැත්තකින් තියලා අපි මේ කියන ටිකාන් හිටියොත් ඔබ නිවන් දකිනවා. මේ කියන විදිහට ඔබ කරොත් අනිවාර්යයෙන්ම ඔබ නිවන් දකිනවා. අපි ඒකට අප වෙනවා. ඔබට මුකුත් ඔය ඔය ලොකු ඔය ඔය තේරෙන්නේ නැති ඒ සූත්‍රය මේ ගොඩ මුකුත් එපා. කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔබේ සිතේ සත්‍ය දකින්න විතරයි තියෙන්නේ. අර සුනීත සෝපාකල පොත් කියෝලා නැහැ. කුමාර කාශ්‍යප පොඩි හාමුදුරුව පොත් කියෝලා නැහැ. සිද්ධාර්ථ අපි දන්නවා රාහුල කුමාරයා අවුරුදු 7න් සෝවානෙන් පොත් කියවලද? එතකොට ওই සූත්‍ර එකක්වත් දන්නේ නැතුව ඒ අය කොහමද ඇත්තටම ධර්මය අවබෝධ කළේ? ඒකෙන්ම තේරෙනව නේද? ධර්මයේ කියන්නේ අපේ සිත. අපේ සිත ඇත්ත දක්ින්න පුළුවන් නම් එක මොහොත ඔබ ධර්මය අවබෝධ කරාවේ. එපමණමයි අවශ්‍ය වෙන්නේ. කලබලකාරී අර සමාජ රටාවේ පොඩි විවේකයක් වෙන වෙලාවක් තියෙනවා නම් ධර්මසේ කරා. තමන්ගේ හිත දකින්න. සිත දකින්න එකම තමයි ධර්ම මාර්ගය. තමන්ගේ සිතේ සත්‍ය දකින්න. බාහිර නෙමෙයි හිතමයි කියන එක දෙවෙනි කොටස කියලා අපි වෙන් කරලා ගත්තේ ඔබට පහසුව සඳහා. නැත්තම් එතනිනුත් එහාට මේ කතාව තියෙනවා. ඇත්තටම පේනව නෙමේ හිතනවා. සිතුවිලි අපි දකින්නේ. අපිට මේ පේන හැම එකටම අපි නමක් දාලා තියෙනවා. අපි නමින් කතා කරන්නේ. අපි ඒ අනුව වටිනාකම් අපිට වටිනාකමක් එනවා. ඒ අනුව අපිට අපිට නිකන් අර අර අපිට එනවා මේකේ සප්‍රාණික ගතියක්. ප්‍රාණයක් ආත්මීය ගතියක් එනවා. ඒ වටිනාකම් එක්කලා හැඟීම් එක්කලා ඇති වෙනවා. නමුත් මේ කිසිම දෙයක් අපි මේ අපේම හිතේ අදාගෙනයි තියෙන්නේ. බාහිරෙන් අපිට හම්බ වෙනවද අඹගස්, නුගගස්, බෝගස් නෑ. අපි හිතනවා මේක වටිනා ගහක්. මේක කලුනික. එහෙම නැත්නම් මේක වටිනා ගහක්. එහෙමනේ අපි කියන්නේ. ඒකේ වටිනාකමත් අපි ලී ගැන දන්නේ නැති කෙනාට ඉතින් සමහර ගස්වල වටිනාකමක් දන්නේ. ලී ගැන දන්න කෙනා ගහේ වටිනාකමත් ඒ අනුව හිතනවා. ඉතින් ඒවා කියන්නේ දැන් ඇත්තටම අපි සම්මුතිය තුළ ඉන්නේ හදාගෙන තියෙන්නේ. මේක වටිනවා මේක වටින්නේ නැහැ කියලා. ඇත්තටම එහෙම දෙයක් එළියේ නැහැනේ. එළියේ තියෙන හැමදේම ඔබ දන්නවා අපි ගොඩාක් දැන් මේවා ගැන කියලා තියෙනවා. පොළොවට පස් වෙනවා. අපේ ශරීරත් එහෙමයි. සිතුවිලි තමයි මේ ඔක්කොම මායා රංගන රඟන්නේ. ඉතින් ඔබ ඒකේ සත්‍ය දකින්න මේ මොහොතේ සිත දකින්න. ඒකයි වැදගත් වෙන්නේ. ඒ වගේම ප්‍රතිපදාව තුන්වෙනි අධීරත් අපි ගිය පාර කතා කරා ටිකක්. ඔබ සවන් දෙන්නේ නැති. බාහිර රූපේ සත්‍යක් නොයි අපි හිතනවා. පේනවා නෙමෙයි හිතනවා. එතකොට බාහිරින් දුටු දෙයක් හම්බ වෙන්නේ බාහිර දුටු දෙයක් නැති තැන දැන් පොතක් බාහිර නැත්තම් පොතක් නැත්තම් ඒක දකින කෙනෙක් ඉන්නෙත් නැහැ. බාහිර දෙයක් තිබ්බොත් තමයි ඒක දකින කෙනෙක් මේ පැත්තේ ඉන්නේ. දැන් බාහිර පොතක් හම් නැත්තම් දැන් පොත කියන එක තමන්ගේ හිතේම හැදුනා කියලා දැනගත්තා බාහිරින් පොත හම්බ වෙන්නේ බාහිරින් පොත හම්බ වෙන්නේ නැතුණාම පොතක් තිබ්බොත් තමයි දකින කෙනෙක් මේ පැත්තේ ඉන්නේ. දැන් බාහිර පොතක් නැත්තම් මේ පැත්තේ කෙනා නැති වෙනවා. අන්න නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා මම කියලා කෙනෙක් නැති වෙනවා මගේ කියලා දෙයක් නැති වෙනවා එතකොට ආත්මියක් නැති වෙනවා පුජ්‍යලයා නැති වෙනවා ප්‍රතිපදාව තුන්වෙනි අධ්‍යයනයේ ඔබ දකින්න බාහිර දෙයක් නැති වෙනකොටම මේ පැත්තේ නාමෙත් නැති වෙනවා. ඒකට හේතුව මේ හිතේ සිතුවිලි වලට සිතුවිලි වල කොහෙන්ද පොත්? දැන් සිතුවිල්ල තමයි චේතනාව. ද සිතුවිල්ල බාහිරේ නෙමෙයි මගේ හිතයි හිතන්නේ පොතක් කියලා. ඒතර බාහිර පොත් හම් වෙන්නේ නැහැ. අපේ හිතේ තියෙන මේ නාමය. සම්මුති ප්‍රඥාප්ති පෙරමතකයේ අනුව. පැහැදිලිනේ අපි කලින් දැනගත්ත දෙයක් නේ හැමතිස්සෙම අපි දන්නේ. පේනකොටම අපිට කලින් මතක් වෙනවානේ ආයේක රමුටංගා. ආයේ ඒකට කියන්නේ අපි නම් කියනවානේ. හැබැයි ඇත්තටම ඒවා එළියේ ගස්වල ගහලා නැහනේ. ඔය එකම දෙයකවත් නැහනේ. නමුත් අපේ දැනුමනේ මේ තියෙන්නේ. එතකොට ඒක සිතුවිල්ලක්නේ. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මේ සිතුවිල්ලක පොතක් නැහැ. එතකොට බාහිර පොත හම්බ වෙන්නේ නැති වෙනකොටම ඇත්ත දකින්නකොටම මේ මගේ හිතමයි මම දකින්නේ කියනකොටම මගේ හිතේ පොත් කොහෙන්ද? එතකොට මෙතන කෙනා නැති වෙනවා. මැකිනවා ටික ටික. මේ ප්‍රතිපදාව තුළ තමයි ඒක ඔබට වෙන්නේ. මේ පැත්තේ කෙනාව මැකි මැකි යනවා. ඔබ හිතන්නේ බාහිර තියෙන දේ නැති වෙනවා කියලා. නමුත් බාහිර තියෙන දේ නැති වෙනවා වුණාට ඔබ මේ ප්‍රතිපදාව පුරා දේ යනකොට එනේන අරමුණ දකින්නකොට සත්‍යය ඔබට අවසානයේ සිද්ධ වෙන්නේ මේ පැත්තේ ඉන්න කෙනා නැති වෙනවා. ඔබ නැති වෙනවා. ඔබට ඔබ අහිමි වෙන මග තමයි නිවන් මග. ඇත්තටම ඔබ නැති වෙනවා. ඇත්තටම ඔබ කියලා කෙනෙක් නැහැ. කවදා හරි ඔබ දැකලා තියනවද ඔබ? ඔබේ ඇස් දෙක ගලවලා ඔබේ ඉස්සරහෙන් තියන්න ඕනේ ඔබට ඔබ බලන්න. ඒක කරන්න පුළුවන්ද? ඔබ කණ්ණාඩියට ගිහින් බලුවම පේන්නේ ප්‍රතිබිම්බයක්. ඔබ හිතන් ඉන්නවා මේ ප්‍රතිබිම්බේ මමයි කියලා. ප්‍රතිබිම්බයක් ඔබද? නෑ. ඔබ අල්ලලා බැලුවාම ඔබට හිතෙනවා මෙතන තදයි. ඊට පස්සේ ඔබ ඔබට නහයට දැනෙන සුවඳ හිතන් ඉන්නවා දැන් මංගාව ගඳයි. ඔබ හිතන් ඉන්නවා දැන් මෙහෙම එහෙම දේවල් ඔබ හිතන්නේ. හැබැයි ඒක සිතුවිලි. ඇත්තටම ඔබ හිතනවා ඔබ කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඔබ හිතනවා ඇරුණාම එහෙම කෙනෙක් නැහැ. දැන් ওই ලී කැටයකට ලී කෑල්ලකට කියන්නේ මේ මමයි කියලා. දැන් මේ ශරීරය ඔබගේ දැන් දැන් ඔබ දන්නවා දැන් මිය ගියාම කෙනෙක් ඒ ශරීරේ දරදඬු වෙනවා. හුස්ම ගන්න එක නැවතිච්ච ගාම ශරීරය නිකන් දර කොටයක් වෙනවා. දැන් දරකොට එක කෙනෙක් ඉන්නවා කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒතර කෙනාකෝ. දැන් දැන් අපිට මම හුස්ම ගන්න එක නැවතුණා කියලා. දැන් අපි එහෙම කතා කරමු. එතකොට සම්මුතිය තුළ කතා කරොත් දැන් අපි හුස්ම ගන්න එක නැවතුණා. එතකොට මේ අත තියෙනවනේ. මේ කකුල තියෙනවනේ. මේ කොණ්ඩේ තියෙනවා, මූණ තියෙනවා, ඇස් දෙක තියෙනවා. දැන් ඔය තියෙන්නේ. ඔය ඉන්නේ. නෑ නෑ එයා එතන නෑ. එතකොට අනිත් එක කියන්නේ නෑ නෑ එයා දැන් මැරිලා එයා එතන නෑ කියයි. නෑ එහෙනම් අපි කියන නෑ නෑ එයා ඉන්න ඔය තියෙන ඔය කකුල් දෙක තියෙන අත් දෙක තියෙන නෑ කකුල් දෙක තිබ්බට අත් දෙක තිබ්බට එයා නෑ අනිත් අය කියයි. ඉහික වෙන්න බෑනේ. ඇති ඔය අත් දෙකයි කකුල් දෙකයි ඔය ටිකටනේ ඔය නම කිව්වේ මෙච්චරකන්. එහෙනම් ඕක තියෙන්නේ පැයි. ඊට පස්සේ ඇත්තටම ඔබ බලන්න හිතලා ඔය කකුල් දෙකටයි අත් දෙකටයි ඔය තියෙන කොණ්ඩෙටයි දත් ටිකටයි මූණටයි ඔය නම කිව්වනම් ඕක තියෙන්නේ පැවතන. නෑ නේද? මේක සිතුවිල්ලක් නේද? ඕක සිතුවිල්ලක්. ඇත්තරම පේනව නෙමේ හිතනවා. දකින්නව නෙමේ හිතනවා. ඇහෙනව නෙමේ හිතනවා. දැනෙනව නෙමේ හිතනවා. ගන්ධ රස පහස ශබ්ද වර්ණ සියල්ල හිතනවා හිතනවා මායාවේ මේ මායා රංගනේ අර ටීවී එකේ බලන නාට්‍ය බලලා අපි සැප විඳිනවා වගේ තමයි ඇත්තක ලෝකේ කතාව. ඇත්ත ලෝකෙත් මුකුත් නැහැ. ඒක මූණ දෙන්න අපිට හයියක් නැහැ. ඒ ඇත්ත දරා ගන්න පුළුවන් කාටද? ඔබ නෑ කියලා ඔබට දරා ගන්න පුළුවන්ද? ඔබ මෙච්චර කාලයක් තප්පරයක් තප්පරයක් මිනිත්තුවක් මිනිත්තුවක් පාසා ඔබව හදාගෙන ඒ සිතුවිල්ල සිතුවිල්ල පාසා පුංචි අර ලපටියාගේ කාලේ ඉඳලා ගෙවෙන ගෙවෙන තප්පරේ මේ සිතලා සිතලා හිතලා හිතලා එකතු කරගත්ත කුණු ගොඩ අර මහා කුණු කන්ද වගේ ඔබේ කුණු ගොඩක් විතරයි තියෙන්නේ ඔබේ ඔය සිතුවිලි ගොඩම කුණු ගොඩක් ගඳයි ඔය සිතුවිලි ගොඩ කිසිම තේරුමක් නැති කුණු ගොඩක් ඒකෙන් හදාගත්ත කුණු ගොඩ තමයි මේ මම නේතම් මම නේසෝ අමස්මි නමේසෝ අත්තා දැන් කොහෙද කෙනා ඉන්නේ? බාහිර දෙයක් නැති වෙනකොට ඒක දකින කෙනා මේ පැත්තේ නැති වෙනවා. හැබැයි ඔබේ ශරීරෙත් ඔබේ සිතට අනුව බාහිරයි. ඔබ හිතනවා මේ කකුල, මේ අත ඒ ඔබ හිතනවා. ඒකත් බාහිරයි. දැන් ඔබ මලාට පස්සේ ඔබේ ශරීරයෙන් එළියට ඔබ ගියා කියලා කාටුන් වල ඇඳලා තියෙනවා වගේ හිතන්න. ඔය පුංචි ළමයි බල කාටුන් වල අපිත් දැකලා තියෙනවා. මේ ශරීරයෙන් මැරලා එළියට ඇවිල්ලා ඉන්නවා. අන්න ඒ වගේ තමයි දැන් ඔබ ඔබ බාහිර තමයි ශරීරය. දැන් එතකොට මොකද එතනත් පොතක් නැත්තම් මෙතන පොත දකින්න කෙනෙක් නැහැ. එහෙනම් මෙතනත් කකුලක් අතක් නැත්තම් ඒක දකින මේ පැත්තේ කෙනා නැහැ. මේක ඇත්ත. නමුත් මේක අපිට තේරුම් ගන්න බැරි හැටි. ඕක දැන් කිව්වත් තේරෙන්නේ නැහනේ. දැන් අපි ප්‍රතිපදාව දෙවෙනි අධ්‍යයනයේ බාහිර නැති බව දැක්කා. හැම එකම මේ විදිහට දකින්න ඕනේ ඔබ මාසයක් දෙකක් තුනක් මාස දෙක තුනක් යනකොට සමහරලාට ඔබ දවසෙන් දෙකෙන් මේක ඔබ දකිනවා හරියද? මේක කෙනෙක් නෑ කිය. බුදුහාමුදුරු කියනවා බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙක් මේ ධර්මය හරියට වඩයි නම් දින භාගයක් ඇතුළත එයා ධර්මය අවබෝධ කරනවා. උපරිම වැඩිම වුණොත් දින 7යි නැත්නම් අවුරුදු 7ක් ඇතුළත මේ ධර්මය අවබෝධ කරන්න ඕන. අනිවාර්යෙන් අවබෝධ වෙනවා කියලා බුදුන් වහන්සේ අප වෙනවා. දැන් බුදුන් වහන්සේ අප වෙන්නේ ওই තියෙන 84000 පොත් ටික කියවන්න පුළුවන් ද ආත්ම තුනක් ගියත් කියලා ඉවර කරන්න බෑ. ඔය ටිප්පනේ ටීකා අටුවා ලියලා තියෙන විදිහ දැක්කම මෙරි මෙරි ඉපදෙන්න ඕනේ ඒත් නිවන් දකින්නේ. ඕ ටික කියලා ඉවර වෙනවා. ධර්මයේ කියන්නේ පොත්වල තියෙන එකක් නෙමෙයි. ධර්මයේ කියන්නේ ඔබේ හිතයි. ඒක මේ මොහොතෙත් ඔබට මේ මොහොතේ ඔබේ සිත දැක්කොත් ධර්මයේ දකිනවා. ධර්මයේ දකින කෙනාට බාහිර දේ නැති වෙනකොටම බාහිර දෙයක් නැති බව දකිනකොටම මේ පැත්තේ කෙනා නැති වෙනවා. දැන් ප්‍රායෝගිකව ඔබ පොත දකිනකොට පොත දක්කි පොත කියලා දෙයක් නැද මගේ හිතමයි දකින්නේ කියනකොටම ඔබ බාහිරින් මිදෙනවා. ඒක ඒකාන්තයි. ඔබ සෝවාන් මාර්ගඥානයේ ඉන්නේ. ඕකට තව ගොඩාක් ඒවා කියවන්න ඕනේ එතකොට බාහිර කිසිම දෙයක් ඔබට හම්බ වෙන්නේ බාහිර පොතක් දෙයක් විතරක් නෙමෙයි, ඉරක් හදක් විතරක් නෙමෙයි. ඔබ කියලා කෙනෙක් හම්බ වෙන්නේ එතකොට කෙනෙක් නැතුව කොහොමද සිල් ගන්න කෙනෙක්වත් නැති වෙනවා. කවුද එතකොට බාහිර දෙයක් නැතුව මොනවද ඔබ පින් කරන්නේ මොනව පූජා කළාද? බාහිර දෙයක් නැති වෙනවා. පිරිකර ඒවා මේ මොනවත් නැති වෙනවා. ඔය පුංචි දේ තේරුම් ගන්න අද අම්මලාට අමාරුයි. බාහිර දෙයක් නැති වෙනවා කියන එක තේරුම් ගන්න හරිම අමාරුයි. ජීවිත කාලෙම වැඳ වැඳ ඉන්නවා. අර පොඩි දෙයක් විනාඩි 5ක් ඇතුළත තේරුම් ගන්න පුළුවන් දෙයක් අවුරුදු 70ක් ගිහිල්ලා තේරුම් ගන්න බෑ කොයිතරම් විනාශයකට වැටිලාද අපේ බෞද්ධයා බෞද්ධ කියන නාමෙත් කියන්න බෑ ඒ තරම් මිත්‍යා දෘෂ්ටිකයි බෞද්ධයා කියන්නේ මේ මොහොතේ මේ දැන් මේ සිත දකින තැන භවයක් නැති බව දකිනවා. එතනින් මෙදෙනවා. මේක වෙන කතාවක් නෑ. වෙන ආයි මැරිලා යන කතාවක් උපදින කතාවක් මුකුත් මෙතන නෑ. මෙතන කෙනෙක්වත් නෑ. කෙනෙක් පුජ්‍යලයක් නෑ. නේතම්මම නේසෝවමස්මි නමේසෝවත්තා විතරක් නෙමෙයි. රූපේම ආත්මය කරගෙන ඉන්න හැටි මේ මිනිසු දෘෂ්ටියේ ඉන්න හැටි බුදුන් වහන්සේ දේශනා කරනවා. රූපං අත්තතෝ සමනුප්පස්සති අත්ත නීවා රූපං සමනුප්පස්සති රූපස්මින් වාත්තානං සමනුප්පස්සති අත්ත නීවා රූපං සමනුප්පස්සති රූපේම ආත්මය කරගෙන මේ මේ මිනිසු දුකට වැටෙනවා. දුකෙන් මිදෙන මග නිවන් දකින මග සත්‍ය දකින තැනයි තියෙන්නේ. අවිද්‍යා ඝනාන්ධකාරයේ ඉන්න කෙනෙක්ට කලා මැදිරි එළියත් මහා ආලෝකයක්. මේ පුංචි සත්‍ය ඔබ නුවණින් මෙනෙහි කරන්න. ඔබට ලොකු කතාවක් කියයි. ඔබේ හිතට ලොකු දෙයක් දැනේ. ඇත්තටම ඔබ හැමදේම කරන්න එදිනෙදා හැම කටයුත්තක්ම ඔබ කරනවා නෙමෙයි ඔබට එතකොට තියෙන්නේ පුජ්‍යල භාවයේ මිදුණු සිතක් ක්‍රියාසිතක් ආර්යවරේක ඔබ ආර්යවරු වැඩ කරන්නේ ආත්මීය සංකල්පකින් නෙමෙයි ආර්යවරු කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි මේ සබා දහමේ සංසිද්ධියක් හා සමානයි ක්‍රියාසිතේ ස්වභාවය තමයි කෙනෙක් නැහැ දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ. දුටු ආනන් දුටුවා පමණි. එතකොට දුටුවා නම් දුටුවා පමණි. දැකීමක් තියෙනවා. නමුත් කෙනෙක් නැහැ. කෙනා නැතිව දකින්න පුරුදු වෙන්න ඔබ. අපි මේ පාර දේශනේ අපි මේ ඉදිරිපත් කරන දේශනේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ අන්නේ පණිවිඩේ. ආර්ය ප්‍රතිපදාව තුන්වෙනි පරිච්ඡේදයේ ශුන්‍යතාවය තමයි තියෙන්නේ. ශුන්්‍යතාවය කියන්නේ අතර මෙතන අනිමිත්ත සමාධිය, ශුන්්‍යත සමාධිය, අප්‍රණීත සමාධිය. හැබැයි මෙතන තියෙන ඒ ශාන්ත ප්‍රණීත නිවීම තියෙනවා. හැබැයි ඒ තුල කෙනා හිටියොත් ගින්නක් තියෙනවා. කෙනා නැතුව දකින්න උත්සාහ කරන්න. දැන් බාහිර දෙයක් නැති බව ප්‍රතිපදාවේ දෙවෙනි අධීරයි. එහෙනම් සෝවාන් වෙන්නේ බාහිර දෙයක් නැති වෙන තැනයි. එයා ආර්ය. බාහිර දෙයක් නැති වෙන තැන එයා දකින්න නිවන. හැබැයි අනාගාමී භූමියේ කෙනෙක් නැහැ. න ආගාමී නැවත උප්පත්තියක් තියන්න කෙනෙක් ඉන්න ඕනි. කෙනෙක් නැහැ. මේ ශරේ පමණයි. මේ මොහොත පමණයි. එතන කෙනෙක් හිටියොත් ගින්නක් හට ගන්නවා. රාග දේශ මොහ ගින්න හට ගන්නවා. බාහිර දෙයක් තිබොත් ඒකට ඇලෙනවා එක්ක ගැටෙනවා. එතන අවශේෂයක් ඉතුරු වෙනවා උපාදානයක් රැස් වෙනවා. අපි ලොකු වචන කතා කරේ නැහැ. නමුත් අපි දන්නවා ඒ ලොකු වචන කියන්නේ ඔය ඔක පැහැදිලි කරන්න. හැබැයි ධර්මයේ තියෙන උතනයි. බාහිර දෙයක් හිටියොත් එතන උපාදානයක් තියෙනවා. ඒ මුනොත් එතන භවයක් තියෙනවා. ඒ වුණොත් එතන රාග දේශ මොහ තියෙනවා. ඒ වුණොත් එතන අවශේෂයක් තියෙනවා. ශේෂය ඉතුරු වෙනවා නැවත උප්පත්තියට තණ්හාව. හැබැයි ඒ කතාව සම්පූර්ණයෙන්ම අදාළ නැති විදිහටම අහෝසි වෙනවා. මෙතන නිර්වශේෂයක් ඉතිරියක් වෙන්නේ නැහැ. උපාදානයක් වෙන්නේ නැහැ, රැස් කරන්නේ නැහැ, භාවයක් රැස් වෙන්නේ නැහැ. භව නිරෝධෝ නිබ්බානෝ කියන තැන අන්න බෞද්ධයෙක් වෙනවා. ආර්ය භූමියට එනවා. මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ මෙතනයි. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කෙනාට තමයි නිවන හම්බ වෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාවට එන එක ලේසි නෑ. ආර්ය සම්මා දිට්ඨියට එන එක ලේසි නෑ. දෙකීමත් සුකර නොවේ. ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. හැබැයි මේ ඉදිරිපත් කරන සරල පැහැදිලි කිරීම ඔබව දෙදරවලා ඔබට සත්‍ය අවබෝධ කරවන බව අපිට ඒකාන්ත විශ්වාසයි. මේ පරම සත්‍යයයි ඔබ විශ්වාස කරන්න. මේ සත්‍ය ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. අපිට ඒක හොඳින් දන්නවා. ඔබට ප්‍රත්‍යක්ෂ වුණු දාට ඔබ මේක ප්‍රත්‍යක්ෂතාවය තුලින් බාර ගන්නවා. අපි ඔබට කියන්නේ අනිත් ඔක්කොම බොරු මේක තමයි හරි කියලා. අපි ඔබට කියන්නේ ධර්මයේ මෙතනයි මේකයි ඔබට ප්‍රත්‍යක්ෂ නම් විතරක් බාර ගන්න. බුදුන් වහන්සේ කියපු දෙයමයි අපිත් කියන්නේ. සාන්දිට්ඨිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චප්පන්නං චේ ධම්මා මේක ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. පච්චුප්පන්න ධර්මයක් මේක. අකාලික ධර්මයක් මේක. කාලයකට අයිති නෑ. මේ මොහොත විතරයි තියෙන්නේ. සාන්දි ටිකයි ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ තුලින්ම මේක දකින්න ඕනි. ලොකු වචන ගොඩක් නොකියුවට සුනීත සෝපාකට වගේ අවුරුදු 7 පුංචි ළමයින්ට වගේ ඔබට පුළුවන් නිවන් දකින්න. අපි අවුරුදු 7ක ළමයෙකුට නිවන් දකින්න ඕන විදියටයි ධර්මයේ ඉදිරිපත් කරන්නේ. අවුරුදු 7 පුංචි දරුවට පුළුවන් නම් මේ දේ තේරුම් ගන්න. ඇයි ඔබට බැරි? අපි ඔබෙන් අහන්නේ එපමණයි. ඔබ උත්සාහ කරන්න. අධෛර්ය වෙන්න එපා. හිතට ශක්තිය ගන්න. වීරය ගන්න. මෙවන් බුද්ධෝත්පාද කල්පයක් ආයි ඔබට මුණ ගැසේවිදැයි අපි නොදනි. කොයි කාලෙක නම් මුණ ගැසේදැයි කියන්න බෑ. තිරියන් සත්තුන්ට මේ පින නෑ. ඔබ මහා පින්වන්තේ. ඔබ මේ බුද්ධෝත්පාද යුගයක ඉපදලා තවත් පින් කරන්නේ කොයි කාලයක උපදින්නද? තිරියන් ලෝකයක උපදින්නද පින් කරන්නේ? බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඔබ නිවන් දකින්න යෝනේ. තවත් එක එක ඒවා කර කර ඉන්න නෙමෙයි. නිවන් දකින්න යෝනි. ධර්මයේ හොඳින් තියෙනවා. හැමතැනම ධර්මය ඇහෙනවා. නිවැරදි ධර්මය හඳුන ගන්න. ප්‍රතිපදාවක පිහිටන්න. ප්‍රත්‍යක්ෂ කරගන්න සිතෙන් මිදෙන මඟ. සසර දුකින් මිදිලා දුකෙන් නිවෙන මඟ හඳුනගෙන ඒ සාන්ත ප්‍රණීත නිවන් සුවේ මැරිලා නෙමේ මේ මොහොතේම ඔබට අත්දකින්න ලැබේවි. ඒතං සාන්තං එත ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ. සියලු සංස්කාර උපදීන අත්හැරණු තැනයි සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන කිසිම ඇලීමක් ඔබට මෙතන මේ සිත සත්‍ය දකින්න තැන සිද්ධ වෙන්නේ නැහැ. ඔබ සියල්ලෙන් මිදෙනවා. ඔබ නිවන් දකිනවා. ඒකාන්තයි. තණ්හක්කය විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ ශාන්ත ප්‍රණීත නිවීම ඔබටත් උරුමයි. වෙහෙසකර මනසට මේ මනස වෙහෙසයි කියන්නේ මේ ඇඟ වෙහෙස කරලා මේ හති වැටෙන එකක් නෙමෙයි. හිතට හිතලා හිතලා වෙහෙසයි. ඔබට ඒක තාම තේරෙන්නේ නැහැ. වෙනස්. හිතට හිතලා හිතලා වෙහසයි කියන එක තේරුන්නේ නැහනේ. හිත දිහා තව ටිකක් බලන්න. සිහියෙන් නුවණින්. එතකොට ඔබට දැනේ හිත වෙහෙසටපත් වෙන හැටි කුමක්ද කියලා. ඔබ ඉන්නේ හිත වෙහෙසටපත් වෙලා. කායට නෙමෙයි වෙහෙස හිතටයි. ඔබේ හිතට නිමාවක් නැහැ. ඔබේ හිත වෙහෙස කරයි අවිවේකී. ඒක නිසා ඔබට නේ ඔබ මොහතකට සිත දකිමින් මිදෙනවනම් ඔය සිත ඔය වෙහෙසෙන් විඩාවෙන් මිදිලා සාන්ත සෝයකටපත් වෙනවා ඔය සිතුවිලි දුවන ඔය අධිවේගයේ සිත පොඩ්ඩක් නවත්තන්න. මොහතකට සිත දිහා බලන්න. ඇත්තටම නිදීගෙනවත් සමහර අයට සිත දුවන එක නවත්ත ගන්න බෑ. ඒක නිසා ඒ අයට සුවය සුවපත් නිින්දක් හම්බ වෙන්නේ නැහැ. ඒ තුලත් හිත දුවනවා. මේ සිත ගැඹුරු නින්දට යනවා නම් සිතවිලි නැති වෙනවා. එතන තියෙන්නේ කවුරුත් නොහිතුවට මරණයක්. කාටවත් ඒක තේරෙන්නේ ගැඹුරු නින්ද මරණයක්. සිත මැරිලායි තියෙන්නේ. ගැඹුරු නින්ද මරණයක් සිත මැරිලායි තියෙන්නේ. ආයි නැගිටිනකොට සිතට දත්ත දාලයි ඔබ වෙලාව බලලයි පටන් ගන්නෙ. සිත ගන්නවා පෙර ආයිමත් මතකයේ අවදි කරලා. ඒ කියන්නේ මැරිලා ආයුප දෙනවා. විශ්වාස කරනවද? මේ හැම ෂණේම ඔබ මැරි මැරි ඉපදෙනවා. ෂණයක් ෂණයක් පාසා ඔබ ඉපදි ඉපදි මැරෙනවා. මේ සිත නැති වෙනවා ආය හට ගන්නවා. ඒක ඊටාම වේගවත් නිසා බුදුන් වහන්සේ වරක ප්‍රකාශ කරනවා මහණෙනි මම සිතතරම් වේගවත් දෙයක් උපමාවකින්වත් කියන්න දකින්නේ නැහැ ඒ කියන්නේ බුදුන් වහන්සේ සිත කොච්චර වේගවත්ද කියනවා උපමාවක් ඉදිරිපත් කරන්න බෑ කියනවා. ඒ තරම් වේගවත් කියනවා. ඒ තරම් වේගයෙන් මේ සිත මැරිලා ඉපදෙනවා. ඒ වේගේ වැඩිකමට අර ලයිට් එක පත් වෙලා තියෙනවා අපිට පේන. අන්න ඒ වගේ සිත තියෙනවා පේන. ඉපදුණු දවසේ ඉඳලා මරණකම් එකම කෙනෙක් ඉන්නවා වගේ හිතෙනවා. නමුත් මේ ලයිට් එක පත් වෙලා තියෙන එකක් නෙමෙයි. හැම ෂණේම නිවි නිවි දැල් වෙනවා. 아무ත් අපිට හිතෙන්නේ මේ ආ මේ පත් වෙලා තියෙනවා. නෑ. ඇත්ත දකින්න කෙනා ලයිට් එක නිවෙනවා පත් වෙනවා පේනවා. ඔය කරන්ට් එක පොඩ්ඩක් අඩු වුණු වෙලාවක නිවි නිවි දැල් වෙන බල්බ් එකක් පේනවනේ. අන්න ඒක තමයි ඇත්ත. ඔබේ සිතත් ඒ වගේ නිවි නිවි දැල් වෙනවා මැරි මැරි ඉපදෙනවා මැරෙන මොහොත ශරීරේ පොළොට පස් වෙනකොට වෙන්නේ දැන් ඉවරයි නමුත් ඔබේ තියෙන තණ්හාව නැමැති අර කෙලෙස් ගොට්ට ඉතුරු කරලා තියෙනවා ආයි ඊගාවක බලාපොරොත්තුෙන් ඉන්නවා ඒක නිසයි සසරක් ඇදෙන්නේ මැරි මැරි ඉපදෙන ගමනක් තියෙන නැත්නම් ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ මේ සත්‍ය දකින කෙනාට සිද්ධ වෙන්නේ මේ සිත සිතේ සත්‍ය දකින කෙනා අවිද්‍යාව නෙමේ විද්‍යාව. ඒ කියන්නේ නැවත උපතක් නැති බව දකිනවා. මේ මොහොතේ මෙයා මැරලා ඉවර බව දකිනවා. කෙනෙක් නැති බව දකිනවා. මෙතන කෙනෙක් නැහැ. ඒක දකින්න සුකර ලේසි නෑ. දැන් එතන කෙනා නැති බව දැක්කොත් මොකද වෙන්නේ? ඒ කෙනා මරණ මොහොතේ සත්‍ය දකිනවා. ඒ කෙනා දන්නවා මෙතන දැන් එතනින් ඉවරයි කියලා. ආයි උපතක් නැහැ අන්න න ආගාමි. නැවත එන්නේ නැහැ. ඒ ලෝතුරු සොය තියෙන එතන. නැවත උපතක් නැහැ. මේකයි ශුන්්‍යත පටිසංයුත්ත දේශනා බුදුන් වහන්සේ ඉදිරිපත් කරනවා කියන්නේ. මේක ශුන්්‍යතයි. මේ ශුන්්‍යතාවය අවබෝධ කරගන්න එක ලේසි නෑ. කෙනෙකුට ලේසියෙන් මේක අවබෝධ කරන්න බෑ. කාටද විශ්වාස කරන්න පුළුවන් මේ කතාව? මේ දැන් මැරිලා ඉපදෙනවා කියන්නේ. මේක ලේසියෙන් විශ්වාස කරන්න බෑ. මේක විශ්වාස කරන්න කොහොමවත් පුළුවන් දෙයක් නෙමෙයි. මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මේ ධර්මයේ අදහන එකක් නෙමෙයි, යදින එකක් නෙමෙයි. මේක සාන්දිටික ධර්මයක්. ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ප්‍රත්‍යක්ෂ වනතා කිසි කෙනෙක් බාරගන්න එපා කියලා බුදුහාමුදුරුවම කියනවා. සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනායකෝ පච්චුප්පන්නංච නේද පච්චුප්පන්න ධර්මයක් ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. ඒතාක ඔබ ඔබගේ සිතේ සත්‍ය දැකලා ප්‍රතිපදාව තුළ ඇයි බුදුන් වහන්සේ ප්‍රතිපදාව පනවලා තියෙන්නේ? ඇයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ? බාහිරත් නෙමෙයි නාමෙත් නෙමෙයි මධ්‍ය. යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. යෝ උබ අන්ත දෙක උභන්තේ විදිත්වාන දෙකෙන් මිදිලා මජ්ජේ මන්ත මැද අඳුනගෙන නලිප්පති ඒ ඇලෙන්නේ නැතුව තම්බ්‍රෝහි මහා පුරුෂෝ ඒක දකින්න කෙනා මහා පුරුෂයෙක් කියලා බුදුන් වහන්සේ කියනවා. සේද සිම්බනි මජ්ජක. එයා ගැට ගන්නෑ තණ්හාවක් උපදින්නේ නෑ එයාට. බාහිර දෙයක් නැති තැන තණ්හාවක් නැති බව එතනම කියලා ඉවරයි. තණ්හාව තණ්හක්කයෝ නිබ්බානෝ කියන තැනට ඒ භවයේ බාහිර දෙයක් තිබුවොත් තමයි හටගන්නේ. එතරයි භවයේ තියෙන්නේ. පොත කියන්නේ භවය. දැන් පොත නැත්තම් භවේ නැහැ. අන භව නිරෝධෝ නිබ්බානෝ. අන බෞද්ධ. අන්‍යා බෞද්ධේ. ඒ තාක් කවුරුත් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ඒක දකින්න තාක් ඒ බුද්ධ ක්ෂණය දකින්නතාක් බුදුන් සරණ යන්නෙත් නැහැ. මේ බුද්ධ කියන්නේ මෙන්න මේක දකින එක. මෙතනයි බුද්ධ. බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ මේක දකින කියලා නිවන් දකින්නවා. බුදුන් දැකලයි නිවන් දකින්නේ මේක දැකලයි නිවන් දකින්නේ. දැකීමමයි නිවන කියන්නේ. ඉතින් බුදුන් සරණ යන්නේ කොහොමද? මේක දකින කෙනා මෙතන එයාට බාහිර දෙයක් නැත්තම් කවදාවත් බාහිරින් දුකක් ඇති වෙන්නේ දුකෙන් මිදෙනවා ඒ කෙනා. එහෙනම් දුකෙන් මිදෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කවුරුවත් ඒ කෙනා ආයි තව සරණක යන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං බුදුන් සරණ ගිය කෙනාට වෙන කිසි සරණක් හම්බ වෙන්නේ නැහැ. එයා කොහොමද තව කොහෙවත් දේවාලයකට යන්නේ? එයා කොහොමද නොපෙනෙන දෙයියෙක් වඳින්නේ? බාහිර කෙනෙක් නැතිකොට මෙතනත් කෙනෙක් නැතිකොට දෙයියෙක් කොයිද මේ ධර්මය අවබෝධ වෙනකොට සියල්ල නිෂ්ප්‍රභාවය. මුකුත්ම හම්බ වෙන්නේ ඒකයි බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ මේක අවබෝධ වෙන කෙනෙක් කියන්නේ ඉරක් හඳක් මුකුත් නැති තැනක් ගැන කතා කරන්නේ මුකුත්ම හම් වෙන්නේ ඒකයි න පටවින ආපොන්න තේජොන්න වායොන ආකාසයන විඤ්ඤාණ අතරන නාකිඤ්ඤා අතරන සන්නාන සංඥා අතරන ආයල් ලෝකන පරලෝකන උබ්බ චන්දිම සූර්යන මේ මොනවාද මේ කියන්නේ නායල් ලෝක මෙලොවක් නෑ න පරලෝක පරලොවක් නෑ නෝ උබ්බ චන්දිම සූර්ය ඉරාද කියලා දෙයක් නෑ න ගතින් න ත්‍ෘතින් න චිතින් චුතියක් නෑ උප්පත්තියක් නෑ නානාරම්මනම් පැවැත්මක් නෑ මුකුත් නෑ මේ ධර්මය අවබෝධ කරන කෙනාට කිසිම දෙයක් හම් වෙන්නේ නෑ මේ ලෝකේ පරම සත්‍ය පරම සත්‍යමයි පරම සත්‍ය කියන්නේ නෑනේ නැත්තම් තව දෙයක් තියෙනවා නම් කොහෙවත් තව දෙයක් වෙන කොහෙවත් නෑ පරම සත්‍ය පමණයි දැන් ඒ කෙනා කොහොමද වෙන සරණක් යන්නේ? කවදාවත් යන්න බෑ. ධර්මයේ සරණ යනවා කියන්නේ ඒ කෙනා මේ ධර්මයේ දකිනවා මේ සිතේ මේ සත්‍ය දකිනවා ධර්මයේ. අන්න ධම්මං සරණං ගච්ඡාමි. ඉතින් මේ සිත එනේන සිත දැකීමමයි සංඝ කියන්නේ. වෙන 아무තු දෙයක් නෙමෙයි. සංඝං සරණං ගච්ඡාමි. අන්න තෙරුවන් සරණ යනවා. ඒතාක් කිසි කෙනෙක් මේ සත්‍ය දකින තාක් තේරුවන් සරණ යන්නේ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා බුදු සමය තුල කිව්වේ සෝවාන් මාර්ගඥානෙ ලැබපු අය සෝවාන් අය පමණයි ආර්යවරු පමණයි ආර්යවරු පමණයි තෙරුවන් සරණ යන්නේ ඔබටත් පුළුවන් බුදුන් සරණ යන්න. ඔබටත් පුළුවන් ධර්මයේ සරණ යන්න. ඔබටත් පුළුවන් සංඝයා සරණ යන්න. ඔබටත් පුළුවන් තුරුණුවන් සරණ යන්න. හැබැයි අවබෝධය සංකිතේ නිබ්බිදාය. අවබෝධය නිවන් දකින. මැරිලා නෙමෙයි මේ ජීවත් වෙනකොටම. අපි ඒක නිසා තමයි මීට කලින් අපි කිව්වා දිව්‍ය ලෝකයන්නේ බ්‍රහ්ම ලෝකයන්නේ මේ සේරම මේ සිතෙන් මිදෙන මග තුළ ඒ සියල්ලම ගිහිලා තමයි නිවනත් හම්බෙන්නේ කියලා. මේ මාර්ගය තුල එනේන සිතට සත්‍ය දකින්න තැන ඇත්තටම කෙලෙස් ඡය වෙනවා. චීනාස්ත්‍ර රහතන් වහන්සේ නම බිහි වෙනවා. අර මානීය ස්වභාවයේ දැනුමෙන් නැති වෙන්නේ නැහැ. දැනගත්තා කියලා නැති වෙන්නේ නැහැ. හැබැයි යාටම ඥානයක් සකස් වෙනවා අර අභිඥා සකස් වෙනවා මේ සිත දකින තැන එයා දකින ඔයාගේ කෙලෙස් තියෙනවද ආත්මේ තියෙනවද එයාට තාම කෙනා ඉන්නවද එයා කෙනාගෙන් මිදිලාද එයා තාම බාහිර ඇත්ත වෙලාද එයා බාහිරෙන් මිදිලාද මේ අනුව තමයි සෝවාන් සකදාගාමි අනාගාමි ලෝකෝත්තර ඒ මාර්ගසිත ඵලසිත පෙන්වන්නේ. ලෝකෝත්තර මාර්ගය තුල ඉන්න කෙනා දකිනවා මාර්ගය තුල තියෙන සිත ඵලසිත තියෙන කෙනා දකිනවා. දැන් මම ඒ ඵලයටපත් වෙලා කියන්නේ. ඒ කෙනාට තමයි නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී විහෙරණයටපත් වෙන්නේ විහෙරණේ කියන්නේ විහෙරණයට කියන්නේ ඒ නිස්සරණ අත්හැරීම තුළ නැවත සකස් නොවන තැන. නැවත යට බාහිර දෙයක් එහෙම තියෙන හැඟීමක් කිසිම තැනක හටගන්නේ නැති ස්වභාවයක මේ සිතවත් පනවන්න බැරි තැනකට එයාගේ සිත මිදුණු තැන ඒ කෙනාගේ ඥාණයට ඒ කෙනාටමයි සාන්දිටික රහත් භාවය. අරහත් රහ නැතිවීම සියල්ලේම රහ නැති තැන අරහත්වයයි. ඊ타ම් සියුම් කාරණයක් සීනාසව රාතන් වහන්සේ නම ඒ අරහත්ත්වයට පත්වන ආකාරය. ඒ වෙනුවෙන් තමයි ප්‍රතිපදාව තමන් යා යුත්තේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ සත්‍ය දකින සිත මැරිලා නෙමෙයි ඉන්නකොටම අටලෝ දහමින් කම්පානවන ඒ මහා පුරුෂ ගුණ ඔබට පිහිටනවා. ඔබ බාහිරින් මිදෙනකොට කිසි දෙයකට සැලෙන්නේ නැහැ. ලාභ අලාභ නින්දා ප්‍රශංසා කීර්ති අපකීර්ති මේ සියල්ලට නොසැලෙන ගුණයක් ඔබට සකස් ඉතින් ඇත්තටම කෙනා නැහැනේ. ඒවා තියෙන කෙනෙක් ඉන්නේ බාහිර දෙයක් නැති වෙනකොට ඒ දේ තියෙන මේ පැති කෙනා කියන දෘෂ්ටිය නැති වෙනවා දෘෂ්ටිය හටගත්ත දෘෂ්ටියෙම මැකිලා යනවා අන්න සක්කාය දෘෂ්ටිය ප්‍රහීන වෙන තැන තමයි දෘෂ්ටි වලින් මිදුණු තැනයි සම්මා දිට්ඨිය තියෙන්නේ මේ දෘෂ්ටිය තියෙන්නේ නාම රූප අන්ත නිසායි සියලු අන්ත වලින් මිදුණු තැන සම්මා දිට්ඨිය රේන තැන ඔය ඇත්තටම සියලු දෘෂ්ටියෙන් මිදුණතාවක් තියෙනවා. ඉතින් හරිම සරලයි මේ ධර්මයේ සරල වැඩිකමටම අපේ අය පටලවා ගන්න. හරි සරල තැනින් දැක්කොත් මේ මුකුත්ම ඔය අනිත් ඔය මිත්‍යා දෘෂ්ටි කියන දෘෂ්ටිනේ ඒව මොකක්වත්ම මේකේ නැහැ. කිසිම දෙයක් නෑ. පටලවා ගන්න කිසිම හේතුවක් අපි දකින්නේ. ඉතින් ඔබ ප්‍රතිපදාව පරිස්සමෙන් ඉස්සරහට යන්න පුහුණු වෙන්න ඕනි. ඉතින් අපි දෙවෙනි අධියරට වෙනකන් ඔබ අපි දන්න ඔබ පුහුණු වෙනවා හොඳයි. නමුත් තුන්වෙනි අධිහරයේදී අපි තව ටිකක් පැහැදිලි කරනවා ඉස්සරහට. මේ ඔබට මූලික අවබෝධය අවශ්‍ය නිසායි මෙවැනි සියල්ලම එකට කැටි කරපු නිවන් මඟ පෙන්වලා දෙන්න මේ දේශනේ ඉදිරිපත් කරේ. හැබැයි ප්‍රතිපදාවට අනුකූලව ප්‍රතිපදාවකට අනුකූලව කිව්ව අපි සූත්‍ර දේශනා ගොඩක් ඉදිරිපත් කළේ නැති නිසා සූත්‍රවල තියෙනෙත් මේ කාරණේම තමයි. නමුත් අද ගොඩාක් අය පොත්වලට කොටු වෙලා තමන්ගේ සිතින් මිදෙන නිවන් මඟ යන්නේ නැහැ. ඒක දන්නෙත් නැහැ සමහර අයට ඒක තේරෙන්නෙත් නැහැ. අන්තිමට පොත්වල තියෙන දේ විතරයි කතා කරන්නේ. පොත්වල ධර්මයේ නැහැ. ධර්මයේ තියෙන ඔබේ සිතේ. සිතෙන් මිදෙන මඟයි නිවන් මඟ. කවදාවත් පොතකින් නිවන් දකින්න බෑ. සිත දැකලා ඒක මිදුණු කෙනා නිවන් දකිනවා. එහෙමනම් ඒ සරල සුන්දර තැනින් සිත දැකලා මිදෙන්න ඔබත් උත්සාහ කරන්න. වීරය ගන්න සත්‍ය දකින්න. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. ආර්ය ප්‍රතිපදාව ආරි භූමියට ප්‍රතිපදාව අපි මේ නිවන් මඟ නිවැරදිව ඔබට ඉදිරිපත් කරා ධර්ම දේශනා ඔබ අනන්ත අසනෝ ඇතේ විවිධාකාර ධර්ම දේශනා වලට ඔබ සවන් දෙනු ඇති. පළමුව ඔබට යමක් කියන්න ඕනි.